අභිධර්මාර්ථ සංග්‍රහයේ ප්‍රකීර්ණක කාණ්ඩයට අයත් මේ හේතු කිච්ච, ద్వාර, ආරම්මන ආදී වශයෙන් සඳහන් වන මේ කාරණා ඔස්සේ අපේ සාකච්ඡාකට අවසන් කළේ කෘත්‍ය ධර්මයන් පිළිබඳව. එකෙන් අදහස් කරන්නේ අපේ సంతානය තුල පහළවන හැම සිතක්ම යම්කිසි කෘත්‍යයක් සිදු කරමින්මයි පහළ වෙන්නේ. ඒතර යම්කිසි කෘත්‍යයකින් තොරව සිතක් පහළ වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ආකාරයේ කෘත්‍ය 14ක් අපි සාකච්ඡා කළා. ඒ කියන්නේ මූලික වශයෙන්ම අපේ එතනදී ඉගෙන ගත්තේ ප්‍රතිසන්දි, භවාංග, ආවර්ජන, දස්සන, සවන, ගායන, සායන, පුසන, සම්පටිච්ඡන, සම්තේරණ, වොත්තපන, ජාවන, තදාරම්මන, චුති ආදී වශයෙන් තියෙන කෘත්‍ය 14. එහිදී අපි අවසානයේට සාකච්ඡා කළේ මේ ජවන් සිත් පිළිබඳව. ඒ ජවන කෘත්‍ය පිළිබඳව අපි සාකච්ඡා කළා. තදාරම්මන කෘත්‍ය පිළිබඳවත් කෙටියෙන් අපි සාකච්ඡා කළා. ඊතර දැන් ජවන් සිත් පිළිබඳව අපි සිහිපත් කරනකොට ජවන් සිත් වලින් තමයි කර්මය සිද්ධ වෙනවා කියන එක අපි සිහිපත් කළේ. කියන්නේ කුසල් අකුසල් බවට පත් වෙන්නේ මේ ජවන් සිත් පෙළ. එතකොට මේ ජවන් සිත් පෙළේ පහළවන මේ කෘත්‍ය ධර්මය සිද්ධ වෙන සිත් 55ක් තියෙනවා. ඒ කියන්නේ ජවන කෘත්‍ය කරන සිත් 55ක් තියෙනවා. ඒ 55ක් බවටපත් උන්නේ දැන් ජවන් සිත් 55 කියලා කියන්නේ එතන කාමවචර ජවන් සිත් 29කුත් අර්පණා ජවන් සිත් 26කුත් තියෙනවා. එතනදී දැන් මූලික වශයෙන්ම කාමවචර ජවන් සිත් 29ක් කියලා කිව්වේ අකුසල් සිත් 12යි සෝමනස සහගත හසිතුප්පාදයයි ඊළඟට මහා කුසල් සිත් 8යි මහා ක්‍රියා සිත් 8යි කියන මේ 29 කාමාවචර ජවන් සිත් ඊළඟට අර්පණා ජවන් කියලා කියන්නේ දැන් මහග්ගත සිත් ගැන අපි ඉගෙනගෙන තියෙනවා. ඒ කියන්නේ රූපාවචර අරූපාවචර සිත් සියල්ල මහග්ගතයි ඊළඟට ලෝකෝත්තර සිත්. මේ දෙකටම පොදුවේ නමක් මෙතනදී භාවිත කරනවා අර්පණා ජවන් කියලා. එතන තියෙනවා ඒතර අර්පණා ජවන් 26ක්. ඒ 26ක් බවට පත් වෙන්නේ දැන් රූපවචර කුසලසිත 5යි රූපවචර ක්‍රියාසිත 5යි එතන 10ක් තියෙනවා. ඊළඟට අරූපවචර කුසල්සිත 4යි ක්‍රියාසිත 4යි මේ විපාකසිත ක්‍රියාසිත 4යි කියන 8යි මේ 18 මහග්ගත ජවන් 18ක් ඊළඟ ලෝකෝත්තර ජවන් 8 ඒ ලෝකෝත්තර සිත් 8 තුලින් යෙදෙන්නේ. ඒතර මේ මහග්ගත වශයෙන් පවත්නා ජවන් වශයෙන් ක්‍රියාත්මක වන සිත් 18යි ඊළඟට ලෝකෝත්තර වශයෙන් පවත්නා සිත් 8යි එකතු කළාම එතන 26ක් තියෙනවා. ඒවා තමයි අර්පණා ජවන් හැටියට පැහැදිලි කරන්නේ. එතන මේ ආකාරයෙන් මේ ජවන කෘත්‍ය සිදු කරන සිත් 55 මේ සිත් 55න් තමයි සිදු කරන්නේ. ඒකත් අපි මතකයේ තබා ගන්නට ඕන කරනවා. ඊළඟට තදාරම්මන දැන් තදාරම්මන කෘත්‍ය පිළිබඳව අපි සිහිපත් කළේ දැන් ජවන් සිත් වලින් තමයි අපි කිව්වේ ආරම්මණය නියමාකාරයෙන් ග්‍රහණය කරගන්නේ කියලා. එතකොට ඒ ආකාරයෙන් මේ පහළ වෙච්ච චිත්ත වීතිය තදාරම්මන සිත් දෙකකින් තමයි අවසන් වෙන්නේ. ඒතර තදාරම්මන සිතේ කෘත්‍ය බවට පත්වෙනවා කියලා කියන්නේ දැන් අර කෙනෙක් වේගයෙන් දුවගෙන යනකොට ඒ කෙනාට කිව්වොත් එකපාරට නතර වෙන්න කියලා එයාට නතර වෙන්න බෑ. එයා අඩියක් දෙකක් තියලා තමයි නවතින්නේ. අන්න ඒ වගේ මේ වේගයෙන් පහළවන සිත් පරපුර අර ජවන් සිතෙන් ගත්ත ආරම්මණයම අරමුණු කරගෙනයි මේ තදාරම්මන සිත් දෙකත් පහළ වෙන්නේ. අර ඒක හරියට අර රත් වෙලා තියෙන ස්ථානයකට එතන නිවීමටපත් කරවන්න වතුර කලයක් වක්කලා හා සමානව යම්කිසි කෘත්‍යයක් සිදු වෙනවා කියන එකයි මේ තදාරම්මන සිත පිළිබඳව පැහැදිලි කරනකොට දක්වලා තියෙන්නේ. ඒතර තදාරම්මන කෘත්‍ය සිදු කරන සිත් 11ක් තියෙනවා. ඒ 11 හැටියට පැහැදිලි කරන්නේ අපි ඉගෙනගෙන තියෙනවා සම්තීරණ සිත් තුනක් පිළිබඳව. ඒ කියන්නේ කුසල විපාක, උපේක්ඛා සහගත සම්තීරණ සිත, උපේක්ඛා සහගත අකුසල විපාක සම්තීරණ සිත සහ සෝමනස්ස සහගත සම්තීරණය කියලා. ඒ සම්තීරණ සිත් තුනයි ඊළඟට කාමවචර මහා විපාක සිත් 8යි. මෙන්න මේ සිත් 11න් තමයි තදාරම්මන කෘත්‍ය සිදු කරන්නේ. අන්න ඒකත් අපේ සාමාන්‍යයෙන් මතක තියාගත යුතු වෙනවා. අන්න ඒ ආකාරයෙන් තමයි මේ කෘත්‍ය සංග්‍රහය තුළ මේ සිතෙන් කෙරෙන කෘත්‍ය ධර්මයන් කවරක්ද කියන එක විග්‍රහයට ලක් කරලා තියෙන්නේ. එතන මේක ඉගෙන ගැනීම තුළ අපේ පැහැදිලිව තේරුම් ගත්තා මේ හැම තැනකම අපිට දකින්නට ලැබෙන්නේ හැම වෙලාවකම ක්‍රියාමාත්‍රයක් පමණක්ය කියන එක. ඒ කියන්නේ අපි දැන් සාමාන්‍ය ලෝක විවහාරයේ තුල අපි කිව්වා අපි රූප දකිනවා, ශබ්ද අහනවා, ගන්ධ සමුදාග්‍රහණය කරනවා කියලා. නමුත් මේ සිතේ ස්වභාවය ඉගෙන ගන්නකොට පැහැදිලි කළේ මෙතන එහෙම දැකීමක්, ඇසීමක් ආදී වශයෙන් කතෘ කෙනෙකුගේ මූලිකත්වයෙන් යමක් සිදු වෙන්නේ නැහැ. එතන සිදු වෙන්නේ දස්සන කෘත්‍ය සිදු කරමින් චක්කු විඥානයක් පහළ වීම. ඒක තවත් ගැඹුරට ගියොත් සාමාන්‍යයෙන් කියන්න තියෙන්නේ සිතක් පහළ වීමක් පමණයි. එතකොට ඒ කිනම් ద్వාරයක්ද අරමුණු කරගෙන සිත පහළ වුණි. දැන් අපි ඉදිරියේදී ඉගෙන ගන්න ద్వාර සංග්‍රහය. දැන් චක්කු ద్వාරය උපනිශ්‍රය කරගෙන අරමුණු කරගෙන ඒ තුල විඥානයක් පහළ වුණා, සිතක් පහළ වුණා. අන්නේ පහළ වුණු සිත තමයි අපි නම් කරේ චක්කු විඥානය කියලා. ඒතර ඒ චක්කු විඥානය තුළ දැන් අපි කියව සිතක් පහළ වෙන්නේ කෘත්‍යයකින් තොරව කියලා. ඒතර චක්කු විඥානයේ කෘත්‍ය තමයි දස්සන කෘත්‍ය. අන්න එතකොට අපිට පැහැදිලි වෙනවා මෙතන සිදු වුණේ සිතක පහළවීමක් පමණයි. දස්සන කෘත්‍ය සිදු කරමින්. අන්න ඒක අපේ සිතක් පහළ වුණා කියලා දකින් නැතිව අපි ඒක අර මමත්වයෙන් යුක්තව ග්‍රහණය කර ගන්නවා මම රූප දකිනවා. රූප බලනවා. මේ විදිහටම තමයි අනිකුත් ආරම්මණය ඔස්සේ සිත් පහළ වීමත්. ඒ අනුසාරයෙන් අපි ඒක තේරුම් ගන්නට ඕන. ඉතින් මේ ආකාරයේ යම් කෙනෙක් මේ ස්වභාවය තේරුම් ගත්තා නම් අන්න එයා පැහැදිලිවම අවබෝධ කර ගන්නවා මේ තුල ආත්මයක් කියන එකක් विद्यमान වෙන්නේ නැහැ කියලා. මෙතන තියෙන හේතුප්‍රත්‍ය ධර්මයන්ට අනුරූපීව සිදුවන ක්‍රියා මාත්‍රයක් පමණයි කියලා. ඉතින් ඒකත් පැහැදිලි කර ගන්නට ඕන. ඉතින් දැන් අපි ඊළඟට සාකච්ඡා කරන්න තියෙන්නේ එතනින් අවසන් වෙනවා කෘත්‍ය සංග්‍රහය. ඊළඟට තියෙන්නේ ద్వාර සංග්‍රහය. දැන් ద్వාර සංග්‍රහය ඉගෙන ගන්නකොට දැන් අපි ద్వාර කියලා හඳුන්වන්නේ දොරටුවක් කියන නාමයකින්. දැන් දොරටුවේ ස්වභාවය තමයි අපි ඇතුළට යනවා එළියට එනවා. ඒකිනේ ස්වභාවය දොරටු වලින්. එතකොට දැන් චිත්තචෛසික ධර්මයන් පහළ වෙනකොට දැන් අපේ ආරම්මන ඔස්සේ තමයි ඒව පහළ කරන්නේ. ඒතර අපේ ශරීරය තුල මේ ආකාරයෙන් සිත් උපදින නැත්නම් ආරම්මනයන් ඇතුළු වන දොරටු තියෙනවා. අන්නේ ඒ ආකාරයෙන් සිත් හට ගන්නට උපනිශ්‍රේවන දොරටු හයක් දේශනා කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් හයක් කියලා කිව්වේ දැන් චක්කුද්්වාර, සෝතද්්වාර, ගහනද්්වාර, ජීවහාද්්වාර, කායද්්වාර සහ මනෝද්්වාර කියලා. එතකොට දැන් මෙතන ඇස තියෙනවා අපි ඒක ඇස තමයි මේ චක්කුද්්වාරය කියලා හැඳින්වුවේ. ඊතර මේ ඇස කියන ඉන්ද්‍රිය නැත්තම් මේ දොරටුව උපනිශ්‍රය කරන්නේ රූපය ඇතුළු වෙන්න. ඒතර රූපය රූපාරම්මණයන් ඇතුළු වෙන්නේ චක්කුද්්වාරයෙන්. ඊළඟට මේ ශබ්ද ආරම්මන ඇතුළු වෙන්නේ සෝතද්්වාරයෙන්. ඊළඟට ගානා නැත්නම් අපි කියන තවත් මේ ගන්ධ සුවඳ ඇතුළු වෙන්නේ ගානද්්වාරයෙන්. ඊළඟට රසයන් ඇතුළු වෙන්නේ ජීවහාද්්වාරයෙන්. පොට්ටබ්බ කියන මේ ස්පර්ශයන් ඇතුළු වෙන්නේ කායද්්වාරයෙන්. ඊළඟට ධර්ම කියලා හඳුන්වන මනසට අරමුණු වන දේවල්. මෙන්න මේ ධම්මාරම්මණයන් අරමුණු වෙන්නේ ඇතුළු වෙන්නේ මනෝද්්වාරයෙන්. එතකොට මෙන්න මේ ආකාරයෙන් සඳහන් කරලා තියෙන මේ චක්කවාදී ద్వාර තුල තමයි මේ හැම ආකාරයේ ක්‍රියාදාමයක්ම සිදු වෙන්නේ. ඉතින් දැන් මෙතන චක්කු ద్వාර කියලා හඳුන්වනකොට මේ ඇස කියන ద్వාරය ආකාර දෙකකින් විග්‍රහයට ලක් කරනවා. ඒ කියන්නේ දැන් අපේ සාමාන්‍ය ඇස කියන එක කොටස් දෙකකට බෙදෙනවා සසම්භාර චක්කුව සහ ප්‍රසාද චක්කුව කියලා. එතන සසම්භාර චක්කුව කියලා කියන්නේ මේ අප තුල තියෙන මේ මාංශමය ඇහැ නොඑක ආකාරයේ සෛලවලින් නිර්මාණය වෙලා තියෙන මේ මාංශයමේ ඇහැ තමයි සසම්භාර චක්කුව කියලා කියන්නේ. ඊළඟට ප්‍රසාද චක්කුව කියලා කියන්නේ මේ මාංශමය ඇස ඇසුරු කරගෙන කර්ම හේතුන්ගෙන් හටගත්ත ප්‍රසාදයක් තියෙනවා රූපච්ඡායාව ග්‍රහණය කරගන්න පුළුවන් ආකාරයේ. අන්න ඒකට තමයි කියන්නේ ප්‍රසාද චක්කුව කියලා. ඒතර මේකට අපි කියනවා චක්කු දසක කලාපය කියලා. දැන් රූප කොටාසය ඉගෙන ගන්නකොට ඉගෙන ගන්නට ලැබෙන චක්කු දසක කලාපය කියලා. මෙන්න මේ සසම්භාර චක්කුවයි ඒ ඇසුරු කරගෙන තියෙන ප්‍රසාද චක්කුවයි ඇතුළුව තමයි මේකට අපි කියන්නේ මේ චක්කු දසක කලාපය කියලා. එතන රූප කලාප 10ක් තියෙනවා. ඒ කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වන්න, ගන්ධ, රස, ඕජා ජීවිතින්ද්‍රිය, චක්කු ප්‍රසාදය. අන්නේ 10 තමයි ඒ තුල विद्यमान වෙන්නේ. අන්න ඒකට කියන අපි මේ සසම්භාර චක්කුව කියලා. තවත් විදිහකින් කියොත් මේ ප්‍රසාද චක්කුවයි සසම්භාර චක්කුවයි ඇතුළුව තියෙන එක තමයි චක්කුද්්වාර කියලා හඳුන්වන්නේ. ඊතර සෝතද්්වාරය කියන එකත් දැන් අපේ සාමාන්‍ය මේ කන තිබුණට මේ කන තුලම කර්මයෙන් හටගත්ත ප්‍රසාද වස්තුවක් පිහිටලා තියෙනවා. අන්නේ ප්‍රසාදය තුල තමයි මේ බාහිරින් පැමිණෙන ශබ්ද ආරම්මණයන් ගැටෙන්නේ. අන්න ඒ ප්‍රසාදයේ ගැටුනහම තමයි අන්න ඒ කර්මුණු කරගෙන උපනිශ්‍රය කරගෙන තමයි ඒ තුල සිත් පහළ වෙන්නේ. අන්න එතනක් තියෙන්නේ සෝත දසක කලාපයක්. ඒකේ වෙනස් වෙන්නේ අර චක්කු දසක කලාපයේ කිව් කාරණා ටිකට අර චක්කු ප්‍රසාදය කියන එක අතහැරලා එතෙන්ට අපි එකතු කරනවා සෝත ප්‍රසාදය කියලා. ඒ කියන්නේ එතන තියෙන එතකොට අර පඨ වියාපෝ තේජෝ වායෝ වන්න ගන්ධර සෝජා කියන සුද්දාෂ්ටකයයි ඊළඟට ජීවිතේන්ද්‍රියයි සෝත ප්‍රසාදයයි. අනේ ඒ කොටාසිය තමයි අපි පැහැදිලි කරන්නේ සෝතද්්වාර කියලා හඳුන්වන්නේ. ඊළඟට ගහනද්්වාර කියන්නේ මේ නාසයත් ඕ වගේමයි සසම්භාර වශයෙන්ුත් තියෙනවා ප්‍රසාද වශයෙන්ුත් තියෙනවා. ඊට මේ නාසයේ නාසිකාග්‍රයේ තියෙනවා ප්‍රසාදයක්. අන්නේ ප්‍රසාදයේ කර්මයෙන් හටගත්ත ඒ ප්‍රසාදයට තමයි මේ බාහිරින් පැමිණෙන ගඳ සුවඳ ආදී ආරම්මණයන් ගැටෙන්නේ. අනේ ඒ ගැටුනහම තමයි අපි දැනගන්නේ දැන් ගඳක් සුවඳක් දැනුණා කියලා. ඉතින් අන්න එතන තියෙන්නේ අර ආකාරයේම දසක කලාපයක් තියෙන්නේ. ඉතින් අන්නේ එතන වෙනස් කරන්න තියෙන්නේ අර ආකාරයෙන්ම මේ චක්කු දස කලාපේ අපි ඉගෙන ගත්ත කාරණා ටිකම එතන චක්කු ප්‍රසාදය අයින් කරලා එතනට එකතු කරනවා ගාහන ප්‍රසාදය. එතන දැන් ජීවහාද්වාරයේ පිළිබඳව ඉගෙන ගන්නකොටත් එහෙමයි. දැන් අපේ සාමාන්‍යයෙන් මේ හැදිලා තියෙන දිව ඒකට අපි කියන මාංශමය වශයෙන් තියෙන එක සසම්භාර ජීවහා කියලා හඳුන්වනවා. ඉන් අනතුරුව ඒ දිව තුලම දිවාග්‍රේ පිහිටලා තියෙන මේ රසයන් දැනගන්න සමත් සියුම් කර්මයෙන් හටගත් ප්‍රසාද වස්තුවක්. අන්නේ ප්‍රසාදය හඳුන්වන්නේ ජීවහා ප්‍රසාදය කියලා. ඒකත් දසක කලාපයක්. අර ආකාරයෙන්ම සුද්දාෂ්ටකයයි ජීවිතින්ද්‍රියයි ජීවහා ප්‍රසාදයයි. අන්න ඒක ජීවහා දසක කලාපය. මේකට කියනවා ජීවහා ద్వාරය කියලා. ඊළඟට කායද්්වාරය කියලා හඳුන්වන්නේ අපේ මේ ශරීරයේ මේ පොට්ටබ්බාරම්මණයන් ස්පර්ශයන් ලබා ගන්නට සමත් ආකාරයෙන් පවත්නා කාය ප්‍රසාදයට. ඒතරේ කාය ප්‍රසාදයත් පැහැදිලි කරන්නේ දැන් අපි එදා පැහැදිලි කළා මේ කාය ප්‍රසාදය නැති තැන් තියෙනවා ශරීරය කියලා නේ. ඒ කියන්නේ අපේ නියපොතුවල හිස කෙස්වල මේ කාය ප්‍රසාදය නැහැ. ඒ හැරුණකොට ඊළඟට වේලි සම ඒ හැරෙනකොට අනිත් තැන්වල මේ කාය ප්‍රසාදේ පිහිටලා තියෙනවා. ඒ නිසා තමයි අපිට යම්කිසි පොට්ටබ් ආරම්මණයක් ඇති වුනහම මේක දැනෙන්නේ දැන් අපි සීතලයි වශයෙන් හරි උෂ්ණයි වශයෙන් හරි සිනිදුයි කියලා හරි ගොරෝසුයි කියලා හරි මේ ඔක්කොම පොට්ටබ් ආරම්මන. ඒතර මෙතන පොට්ටබ් ආරම්මනේ කියලා ගන්නේ පඨවි තේජෝ වායෝ කියන මහා භූත තුනක් පමණයි ගන්නේ. දැන් ආපෝ ධාතුව මෙතෙන්ට ගන්නෙ නැත්තේ ආපෝ ධාතුවෙන් සිදු කරන දේ තමයි අර අනිකුත් ධාතුන් විසර යන්නට නොදී එකට බැඳලා තියාගන්නේ ආපෝ ධාතුවෙන්. ඒතර ඒකෙන් 아무තු කෘත්‍යයක් ආකාරයක් සිදු වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මෙතනදී පොට්ටබ්බාරම්මන හැටියට අපි තේරුම් ගන්න තියෙන්නේ මේ පඨවි ධාතුවයි තේජෝ සහ වායෝ කියන ධාතු. ඊළඟට එතනක් තියෙන අර ආකාරයෙන්ම ප්‍රසාද වශයෙන් පහළ වෙන දස කලාපයක් තියෙන්නේ. කියන්නේ සුද්දාෂ්ටකයයි දැන් සුද්දාෂ්ටකය මතකයිනේ. සුද්දාෂ්ටික කීවේ මහා භූත රූප හතරයි ප්‍රසාද රූප හතරයි. එයට හඳුන්වන්නේ සුද්දාෂ්ටකය කියලා. ඒතර සුද්දාෂ්ටකයයි ජීවිතේන්ද්‍රයයි ඊළඟට කාය ප්‍රසාදයයි. එතන දස කලාපයක් තියෙන්නේ. ඒකට කියනවා කායද්්වාර කියලා. ඊළඟට මනෝද්්වාරය මනෝද්වාරය කියලා හඳුන්වන්නේ දැන් අපේ సంతානය තුල දැන් මූලික වශයෙන්ම ධර්මාරම්භණයක්. ඒ කියන්නේ මෙතන ධම්මාරම්මන කියලා කියන්නේ දැන් අපේ සිතට පුළුවන් අතීත අනාගත වර්තමාන කියන මේ කාලත්‍රයට අයිති හැම ධර්මයක්මත් අරමුණු කරන්න. ඒ වගේම නිර්වාණ ප්‍රඥප්ති ආදී ධර්මත් අරමුණු කරන්න පුළුවන්. කාල විමුක්ත ධර්මත් අරමුණු කරන්න පුළුවන්. ඒතර යම්කිසි ආරම්මණයක් දැන් මේ මුලින්ම චිත්ත වීතියක් පහළ වෙනකොට මනෝද්වාරික වශයෙන් ගැටුණහම අන්න ඒක අරමුණු කරගෙන මුලින්ම භවාංගයේ චලනය වෙනවා. මේ භවාංගයේ චලනය වීමත් සමගින්ම ඊළඟට භවං උපච්ඡේද කියන සිතෙන් මේ භවාංගයේ අරමුණු ඉවත් කළාම ඊළඟට ආරම්මණයට සිත යොමු කරවමින් ආවර්ජන සිත හැටියට පහළ වෙන්නේ මනෝද්වාරා වජ්ජන සිත. අන්න ඒක තමයි මනෝද්වාරය කියලා අපි හඳුන්වන්නේ. ඒ මනෝද්වාරයෙන් අරමුණු කරන ඒ ආරම්මණයන් ඔස්සේ තමයි ඊළඟට ජවන් සිත් හතක් පහළ වෙලා තදාරම්මන සිත් දෙකක් පහළ වෙලා එතනින් චිත්ත වීතිය අවසන් වෙන්නේ. ඉතින් මෙන්න මේකට අපි සඳහන් කරනවා මනෝද්වාරය කියලා හඳුන්වනවා. ඉතින් මෙන්න මේ ආකාරයෙන් අපි තේරුම් ගන්න ద్వාර 6 තමයි අපි මේ මනුස්ස ලෝකයේ තුල මේ සත්වයා හැටියට නම් කරලා තියෙන්නේ. අපි නුවණින් කල්පනා කළොත් මේ ద్వාර 6 හැරුණකොට වෙන සත්වයෙක් කියලා කෙනෙක් පිහිටවන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට මේ ద్వාර 6 හැරුණකොට වෙන කිසි දෙයක් සමග නෙවෙයි මේ ලෝකයේත් එක්ක අපි සම්බන්ධ වෙන්නේ. පැහැදිලි නේ යම් වෙලාවක චක්කුද්්වාරයේ නැත්නම් එයාට මේ බාහිර පවත්න රූප සම්බන්ධව සිත් පහළ වෙන්නේ නැහැ. සෝත ප්‍රසාදයේ නැත්නම් එයාට මේ බාහිර ශබ්ද පිළිබඳව සිතවිලි පහළ වෙන්නේ නැහැ. ඉතින් ඒ අනුව මේ ద్వාර ඔස්සේ තමයි අපි මේ ලෝකයේත් එක්ක සම්බන්ධයක් ගොඩනගාගෙන තියෙන්නේ. ඊළඟට මේ ద్వාර ඇසුරු කරගෙන පහළවන සියලු චිත්තචෛසික ධර්මයන් කොටස් දෙකක් යටතේ පැහැදිලි කරනවා. ඒ කියන්නේ 15 වෙනි සිත් ద్వාරික සිත් සහ ద్వාර විමුක්ත සිත් වශයෙන්. ඒ කියන්නේ දැන් ద్వාරයන් ඇසුරු කොට 15 වෙනි සිත් හඳුන්වනවා. ඒ කියන්නේ මේ වර්තමානයේ තුල. කියන්නේ මේ පච්චුප්පන්නාදී මේ වර්තමාන භවයේ තුල පවත්නා ආරම්මණයන් ඇසුරු කොටගෙන 15 වෙනි සිත් හඳුන්වනවා චක්කුද්්වාරික සිත් කියලා. ඊළඟට තියෙන ద్వාර විමුක්ත සිත් කියලා. ద్వාර විමුක්ත සිත් පහළ වෙන්නේ මේ භවයේ ගන්න ආරම්මන හේතු කරගෙන නෙවෙයි. අපේ పూర్ව භවයෙන් ලබාගත් ආරම්මණයන් ඇසුරු කරගෙන පහළවන සිත් හඳුන්වනවා ద్వාර විමුක්ත සිත් කියලා. අපි ඒවත් ඉගෙන ගන්නට ඕන. එතකොට මේ ආකාරයෙන් විග්‍රහ කරගෙන යන මේ සිත් පිළිබඳව හඳුන්වනකොට අපි දැන් ඉගෙන ගන්නට ඕන මේ චක්කුද්්වාරය තුල පහළ වෙන්නේ කවර ආකාර සිද්ද. ඊළඟට සෝතද්්වාරය තුල, ගහනද්්වාරය තුල, ජීවහාද්්වාරය තුල සහ මනෝද්්වාරය තුල පහළ වෙන සිත් කවර කවර කොටස් වශයෙන් විග්‍රහ වෙනවද කියන එක. එතකොට දැන් චක්කුද්්වාරික වශයෙන් පහළ වෙනවා සිත් ඔක්කොම 46ක් පහළ වෙනවා. ඒ කියන්නේ දැන් එතන සිතක් පහළ වුණා කියලා කියන්නේ දැන් අපේ චක්කු ප්‍රසාදයේ බාහිර රූපාරම්මණයක් ගැටුණාම එතන අර අපි චිත්ත වීති ඉගෙනගෙන තියෙනවානේ මුලින්ම භවාංගය අතීත භවාංගය කියලා කිව්වේ මේ පැවැත්වාගෙන එන සිත් පරපුර. එතකොට ආරම්මණයක් ගැටුණාම මුලින්ම වෙන්නේ ඒ භවාංග සිත චලනය වෙන එක. එතකොට ඒ භවාංගයේ චලනය වීමත් එක්ක ඊළඟට සිදුවෙන්නේ භවංග උපච්ඡේද වෙනවා. ඒ කියන්නේ භවාංගය බිඳෙනවා. ඒ කියන්නේ භවාංග සිතේ අරමුණ භවංග උපච්ඡේදයෙන් අයින් කරනවා. ඊට පස්සේ තමයි ආවර්ජන සිත් පහළ වෙන්නේ. ඒ ආවර්ජන සිත් පහළ වීමෙන් අනුතුරුව ඒ ආවර්ජන සිත තමයි යොමු කරවන්නේ කිනම් ద్వාරයකින්ද මේ ආරම්මණය පැමිණියේ කියලා සොයාගෙන යන්න. එතන මේක චක්කුද්්වාරයෙන් පැමිණිච්ච ආරම්මණයක් නම් ඒ තුල පහළ වෙනවා චක්කු විඥානය. ඊළඟට සම්පටිච්ඡන සන්තීරණ වොත්තපන සිත් පහළ වීමෙන් අනුතුරුව ජවන් සිත් හතක් පහළ වෙලා තදාරම්මන සිත් දෙකක් පහළ වුණාට පස්සේ එතන චිත්ත වීතිය අවසන් වෙනවා. ඒතර එතන චිත්තක්ෂණ 17ක් ගත වුණා. ඒ කියන්නේ දැන් රූපයක එතකොට ඒ චිත්තක්ෂණ 17 ඉක්මලා ගියාට පස්සේ ඒක අපි හඳුන්වන්නේ අතීත රූපයක් හැටියට හඳුන්වන්නේ. අපි හැම වෙලාවකම තේරුම් ගත යුතු දෙයක් තමයි මේ පංචද්වාරික වශයෙන් පහළවන සිත් හැම වෙලාවකම අරමුණු කරන්නේ බාහිරින් පවත්නා මේ රූප අරමුණු කරනකොට පච්චුප්පන්න ආරම්මණය පමණයි. ඒ කියන්නේ අතීත රූපයක්වත් අනාගත රූපයක්වත් චක්කු ප්‍රසාදයට නැත්නම් චක්කු විඥාණයෙන් අරමුණු කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසානේ අපිට අතීත රූප දැන් පේන්නේ. අනාගත රූපයක් පේන්නේ නැහැ. අපිට හැම වෙලෙම පේන්නේ වර්තමානයේ තුල පවත්න රූපයක් පමණයි. ඒතර ඒ නිසා මේ චක්කු විඥාණයෙන් හැම වෙලෙම ගන්නේ පච්චුප්පන්න ආරම්මණයක් පමණයි. ඊළඟට සෝත ප්‍රසාදේනොත් ඒ වගේ. ඒ කියන්නේ දැන් ශබ්දයක් ගැන අපි සිහිපත් කරනකොට අපිට අතීත ශබ්ද අරමුණු වෙන්නෙත් නෑ කනට. අනාගත ශබ්ද අරමුණු වෙන්නේ නැහැ. එහෙනම් ඒක පැහැදිලි. දැන් මම මෙහෙම ප්‍රකාශ කරනකොට දැන් ඉක්මිලා ගියප ශබ්ද අපිට ඇහෙන්නේ නැහනේ. ඊට මම දැන් කියන්නේ ඉස්සෙල්ලා ඒ ඇහෙන්නෙත් නැහැ. එහෙනම් ඇහෙන්නේ දැන් මේ වෙලාවේ ප්‍රකාශ වෙන දේ පමණයි ඇහෙන්නේ. ඒතකොට අන්න චක් මේ සෝත විඥාණයෙන් ග්‍රහණය කරගන්නේ පච්චුප්පන්න ආරම්මණයක් පමණයි. ඊළඟට ජීවහා විඥාණයනොත් එහෙමයි. ඒ කියන්නේ අපිට අතීත රසයක් දැන් දැනෙන්නේ නැහැ. අනාගත රසයක් දැනෙන්නේ නැහැ. අන්න දැන් මොන හරි දෙයක් අපි අනුභව කරනවා නම් තමයි ඒ අන්න පච්චුප්පන්න ආරම්මණය තමයි අපිට දැනෙන්නේ. නාසයටත් එහෙමයි. අතීත ගඳ සුවඳ දැන් දැනෙන්නේ නැහැ. අනාගතයේ ගඳ සුවඳ දැනෙන්නෙත් නැහැ. දැන් වර්තමානයේ තුල පවත්නා ආරම්මණය විතරයි. එතන වර්තමානයේ තුල පවත්නා කියලා කියන්නේ මේ චිත්තක්ෂණ 17ක්. කියන්නේ රූපයක ආවුෂ ප්‍රමාණය තමයි චිත්තක්ෂණ 17ක් කියලා කියන්නේ. එතන ක්ෂණ වශයෙන් කියනවා නම් කුඩා ක්ෂණ පනස් එකක් තියෙනවා. එයට චිත්තක්ෂණ 17 යන්නේ එහෙමනේ. ඒ කියන්නේ හැම එකටම උපාද තితి භංග වශයෙන් තියෙනවා. එතකොට රූපේ උත්පාදක්ෂණය තමයි පළවෙනි චිත්තක්ෂණය. ඊළඟට රූපේ භංගක්ෂණය තමයි 51 වෙනි චිත්තක්ෂණය. ඒ මැද තියෙන චිත්තක්ෂණ 49 තමයි අපේ පච්චුප්පන්න හැටියට සිහිපත් කරන්නේ. ඉතින් මෙන්න මේ පච්චුප්පන්න වශයෙන් පවත්නා ආරම්මණය තමයි මේ ద్వාරික සිත් වලින් අරමුණු කරන. ඒ කියන්නේ මේ චක්කු විඥානාදී සිත් වලින් අරමුණු කරන්නේ. ඉතින් අපේ අනුසාරයෙන් තේරුම් ගත යුතු දෙයක් තමයි මේ ద్వාරයේ තුල චක්කුද්්වාරයේ තුල සිත් 46ක් පහළ වෙනවා. ඒ කියන්නේ පංචද්වාරා වජ්ජන සිතයි චක්කු විඥාන සිත් දෙකයි සම්පටිච්ඡන සිත් දෙකයි සන්තීරණ සිත් තුනයි වොත්තපන කියලා හඳුන්වන මනෝද්වාරයයි ඊළඟට කාමවචර ජවන් 29යි තදාරම්මන සිත් 11න් සන්තීරණ තුන අපි ඉස්සෙල්ලා ගණන් ගත්ත නිසා ඒ තුන අතහැරලා ඉතිරි මහා විපාක අටත් එක්ක තියෙන සිත් 46 තමයි චක්කුද්්වාරික වශයෙන් පහළ වෙන්නේ. ඒතර චක්කුද්්වාරයේ තුල සිත් කීයක් පහළ වෙනවද? 46ක් පහළ වෙනවා. ඒතර ඒක මතක තියාගන්න පහසුයි. ඒ කියන්නේ දැන් පන්මික පංචද්වාරා වජ්ජන. ඒ කියන්නේ මේ ద్వාරයන් ඇසුරු කරගෙන මේ පංචද්වාරයන් ඇසුරු කරගෙන පහළ වෙන්නේ මෙතන පංචද්වාරා වජ්ජන සිත පහළ වෙනවා. ඊළඟට චක්කු විඥාන සිත් දෙක කියලා කිව්වේ කුසල විපාක චක්කු විඥානයේ වශයෙන් සහ අකුසල විපාක චක්කු විඥානයේ වශයෙන් පහළ වෙන සිත් දෙක. ඒතර එතන ඒ චක්කු විඥාන සිත් දෙක. ඊළඟට සම්පටිච්ඡන සිත් දෙක. එතන සම්පටිච්ඡන සිත් දෙක කියලා කියේ කුසල වශයෙන් පවත්නා සම්පටිච්ඡන සිතත් අකුසල විපාක වශයෙන් පවත්නා සම්පටිච්ඡන සිතත්. එතන සම්පටිච්ඡන සිත් දෙකයි සන්තීරණ සිත් තුනක්. ඒතර සන්තීරණ සිත් තුනක් කියලා පැහැදිලි කරන්නේ මතක ඇති උපේක්ඛා සහගත කුසල අකුසල වශයෙන් සන්තීරණ සිත් දෙකයි සෝමනස්ස සහගත වශයෙන් සන්තීරණ සිතයි. ඒ සන්තීරණ සිත් තුන. ඊළඟට වොත්තපන සිත හැටියට කිව්වේ මනෝද්වාරය. මනෝද්වාරයෙන් තමයි වොත්තපන කෘත්‍යයත් සිදු කරන්නේ. ඒතොර ඒක එතනත් මනෝද්වාරය සම්බන්ධ වෙනවා. ඊළඟට කාමවචර ජවන් 29. කාමවචර ජවන් 29 කියලා කිව්වේ අකුසල් සිත් 12යි. ඊළඟට මේ අහේතුක සිත්වල තියෙන සෝමනස්ස සහගත හසිතුප්පාද සිතයි ඊළඟට මහා විපාක සිත්වල කියන මහා කාමවචර සිත්වල එන මහා කුසල් සිත් 8යි මහා ක්‍රියා සිත් 8යි මෙන්න මේවා තමයි කාමවචර ජවන් 29 ඊළඟට තදාරම්මන සිත් 11 හැටියට කිව්වේ සන්තේරණ 3යි මහා විපාක සිත් 8යිනේ ඒතර සන්තීර්ණ සිත් තුන අපි ඉස්සෙල්ලා ගණන් ගත්ත නිසා ඒ තුන අතහැරලා ඉතිරි මහා විපාක සිත් 8 ගණන් ගන්නවා. අන් ඒ අනුව තමයි මෙතන සිත් 46ක් බවට පත් වෙන්නේ. ඒතර චක්කුද්්වාරය තුළ මේ සිත් 46ක් පහළ වෙනවා. ඒවා චක්කුද්්වාරික සිත් කියලා හඳුන්වනවා. ඊළඟට තියෙන සෝතද්්වාරික සිත්. සෝතද්්වාරය තුලත් මේ ආකාරයෙන්ම සිත් 46ක් පහළ වෙනවා. එතනදී අපි වෙනස් කරන්න තියෙන්නේ අර චක්කු විඥාන සිත් දෙක කීපු තැනට අපි එකතු කරනවා මේ දෙක අතහැරලා සෝත විඥාන සිත් දෙක එතන එකතු කරනවා. එතකොට ඒ සිත් 46 බවට පත් වෙන්නේ පංචද්වාරා වජ්ජනයයි සෝත විඥාන සිත් දෙකයි සම්පටිච්ඡන සිත් දෙකයි සම්තීරණ සිත් තුනයි වොත්තපන සිතයි ඊළඟට කාමවචර ජවන් 29යි අර සම්තීරණ සිත් තුන අතහැරලා ඉතිරි සිත් මහා විපාක සිත් 8 ඇතුළු තදාරම්මන සිත් 8යි ඒ 46 තමයි හඳුන්වන්නේ සෝතද්වාරික සෙත් 46 කියලා. ගහනද්වාරයේත් ඒ වගේම සෙත් 46ක් පහළ වෙනවා. එතන අපි අයින් කරන්නේ අර මුලින්ම සාකච්ඡා කරපු චක්කු විඥාන සෙත් දෙක කියන තැන ඒක අතහැරලා එකතු කරන එතෙන්ට ගහන විඥාන සෙත් දෙක. ඒතර ඒක පහසු වෙන්නේ තේරුම් ගන්න. ඒතර මේක බොහොම තමන් නුවණින් හිටියොත් චූටි ස්වභාවයක් තියෙන තේරුම් ගන්න. එතකොට එතන අපි අයින් කරන්නේ අර චක්කු විඥාන සිත් දෙක අයින් කළාම එතෙන් එකතු කරනවා ගහන විඥාන සිත් දෙක. ඒ අනුව තමයි එතන ඒ ආකාරයේ සිත් 46ක් බවට පත් වෙන්නේ. ජීවහාවින් ජීවහාද්්වාරයේ තුලත් සිත් 46ක් පහළ වෙනවා. එතන අපි කරන්න අර ආකාරයෙන්ම චක්කු විඥාන සිත් දෙක කියපු තැනට එකතු කරනවා ජීවහා විඥාන සිත් දෙක. ඒ අනුව එතනත් සිත් 46ක් පහළ වෙනවා. ඊළඟ කාය කායද්්වාරයේ තුල ඒත් සිත් 46ක් පහළ වෙනවා. එතනත් අර ආකාරයෙන්ම චක්කු විඥාන කියපු තැනට එකතු කරනවා. ඒක අයින් කරලා කාම කාය විඥාන සිත් දෙක. ඒ අනුව එතන සිත් 46ක් තියෙනවා. ඒතර දැන් පැහැදිලි මේ පංචද්වාරික වශයෙන් පහළ වෙන්නේ සිත් 46 බැගින්මයි. චිත්ත වීති වශයෙන් නම් සිත් 14යි පහළ වෙන්නේ. ඊළඟට තියෙනවා මනෝද්වාරා වජ්ජනය. මනෝද්වාරා වජ්ජනය තුල සිත් පහළ වෙනවා 67ක්. කියන්නේ මනෝද්වාරා වජ්ජනය තුළ සිත් 67ක් පහළ වෙනවා. එතන සිත් 67ක් කියලා කියන්නේ මුලින්ම එතන අපි ගණන් ගන්නවා මනෝද්වාරා වජ්ජනයයි ඊළඟට කාමවචර ජවන් 29යි මහග්ගත ජවන් 18යි ලෝකෝත්තර ජවන් 8යි තදාරම්මන 11යි. අන් ඒ අනුව එතන සිත් 67ක් තියෙනවා. ඒ කියන්නේ දැන් මනෝද්වාරා වජ්ජන සිත එකක් එතන තියෙනවා. ඊළඟට කාමවචර ජවන් 29 මතකයිනේ. කාමවචර ජවන් 29 කියලා කිව්වේ අකුසල් සිත් 12යි ඊළඟට සෝමනස සහගත හසිතුප්පාදයයි මහා කුසල් සිත් 8යි මහා ක්‍රියා සිත් 8යි. ඒව තමයි කාමවචර ජවන් 29 කියලා හඳුන්වන්නේ. මහග්ගත ජවන් 18ක් කියලා හැඳින්වුවේ මතක ඇති රූපවචර කුසල් 5යි ක්‍රියා 5යි එතන 10යි අරූපවචර කුසල් 4යි ක්‍රියා 4යි කියන 8යි එතන 18 ඒ 18 අපි හඳුන්වනවා මහග්ගත ජවන් 18 කියලා ලෝකෝත්තර සිත් 8 15 වෙනි ජවන් සිත් ලෝකෝත්තර ජවන්. ඊතර මේ ලෝකෝත්තර ජවන් සිත් 8යි මහග්ගත ජවන්සිත් 18යි එකතු කරලා තමයි පොදුවේ කිව්වේ අප්පනා කියලා. අර්පණා ජවන් 26ක් කියලා කිව්වේ. ඒතර මතක තියාගන්න ලේසි. ජවන්සිත් වශයෙන් ඔක්කොම තියෙන ජවන්සිත් 55යි. මේ ජවන්සිත් 55 තමයි කාමවචර ජවන්සිත් 29යි අර්පණා ජවන් 26යි කියලා බෙදෙන්නේ. එය කාමවචර ජවන් 29 තමයි අකුසල් සිත් 12යි ඊළඟට සෝමනස් සහගත හසිතුප්පාදයයි මහා කුසල්සිත 8යි මහා ක්‍රියාසිත 8යි කියන 29 ඊළඟට අල්පනාජවන් 26 තමයි මේ මහග්ගත වශයෙන් පහළවන සිත් 18යි මේ ඊළඟට ලෝකෝත්තර වශයෙන් පහළවන සිත් 8යි ඒව තමයි ජවන් සිත් 55. එතන මෙතන මනෝද්වාරය තුල පහළවන සිත් 67 ගණන් ගන්නේ මනෝද්වාරා වජ්ජනයයි යවන්සිත් 55. එහෙම තේරුම්. ඒතර ලේසියනේ. ඒ කියන්නේ වෙන වෙනම කියන්න ගියොත් පැටලෙන්න ගොඩක් වගේ දැනෙන්නේ. කියන්නේ ජවන්සිත් 55යි තදාරම්මන සිත් 11යි. දැන් මතක තියාගන්න පහසුයිනේ. ඒ සිත් 67 තමයි මේ මනෝද්වාරය ඇසුරු කරගෙන මනෝද්වාරික සිත් කියලා අපි හඳුන්වන්නේ. අන්න ඒ අනුව තමයි මේ සිත් බෙදෙනකොට ద్వාරික සිත් කියන්නේ ඒ දේවල් වලට. ඊළඟට තියෙනවා ద్వාර විමුක්ත කියලා සිත් කොටාසයක්. මෙතන ద్వාර විමුක්ත කියලා හඳුන්වන්නේ දැන් මේ හැම එකක්ම පහළ වුණේ මේ ජීවිතයේ ගත්ත ආරම්මණය නැසුරු කරගෙන. ద్వාර විමුක්ත සිත් පහළ වෙන්නේ పూర్ව භවයෙන් ගත්ත ආරම්මණයන් ඇසුරු කරගෙන. ඒ මොනවද අපි పూర్ව භවයෙන් ගත්ත ආරම්මන කියලා කියන්නේ? ඒ කියන්නේ දැන් අපි මේ ලෝකය තුල ප්‍රතිසන්දිය ලබනකොට ඒ ප්‍රතිසන්දිය ලබන්න හේතු වෙච්ච කර්මයක් තියෙනවා. එක්ක කර්මයක් වෙන්න පුළුවන්, කර්ම නිමිත්තක් වෙන්න පුළුවන්, ගති නිමිත්තක් වෙන්න පුළුවන්. තුنين එකක් අනිවාර්යයෙන්ම අරමුණු වෙනවා. එතන කර්මය කියලා කිව්වේ අපගේ పూర్ව භවයේ මරණාසන්න ජවන් සිත්වලට අරමුණු වෙච්ච යම් කෙසේ పూర్වයේ කරපු කුසල කර්මය. ඒක තමයි කර්මය කියලා කිව්වේ. සමහර අයට කර්ම නිමිත්ත අරමුණු වෙනවා. කර්ම නිමිත්ත කිව්වේ ඒ කුසලය කරන්න යා උපකාර කරගත්ත දේවල් අරමුණු වෙනවා. ඒ කියන්නේ යා දානයක් දුන්නා නම් වික්ෂූන් වහන්සේලා බුද්ධ ප්‍රතිමා දාන වස්තුන් අරමුණු වෙනවා. ඒවට කියනවා කර්ම නිමිත්ත කියලා. තවත් සමහර අයට ගති නිමිති පහළ වෙනවා. ඒ කියන්නේ එයා දිව්‍ය ලෝකේ ප්‍රතිසන්දිය ලබනවා නම් එයාට මේ දිව්‍ය විමාන, දෙවිවරු, දිව්‍ය ශබ්ද ඒ දේවල් පේනවා. මනුස්ස ලෝකේ නම් මේ මව කුස ආදී දේවල් පේනවා. තිරිසන් ලෝකේ නම් මේ වනාන්තර අඳුරු ස්ථාන වගේ දේවල් පේනවා. නිරේ නම් ප්‍රතිසන්දේ ලබන්නේ යන එයාට ගිනි දැල්, නිරිසත්තු <laughs> එහෙම පේනවා. සමහර අයට දැන් ගති නිමිති මේ කියනවා මේ ෂඩ්වාරයටම අරමුණු වෙනවා කියලා. සමහර අයට ගති නිමිති මේ ඇසටත් අරමුණු වෙනවා. ඒ නිසා තමයි අර දැන් නිරේ ඉපදින්න කෙනාට නිරිසත්තු එහෙම යාට පේනවා මේ ළඟ ඉන්න අය වගේ. දැන් දැකලා ඇති සමහර අය මරණාසන්න මොහොතේදී කෑ ගහනවා නේද? දැන් මගේ වටේ මේ සත්තු ඇවිල්ලා ඉන්නවා. බේර ගන්න මේ මගේ ඇඟ පිච්චෙනවා, ගිනිදැල් වදිනවා වගේ මට දැනෙනවා. අන්න යාට ගති නිමිති පහළ වෙනවා. දැන් අපිට පේන්නේ ඒ වගේ සත්තු වගේක් ඉන්නවා කියලා ළඟ. අනිත් අයට පේන්නේ ඊළඟට එයා කෑ ගහනම මගේ මේ ගින්දර පිච්චෙනව හැමතැනින්ම කියලා. එහෙම අහලා තියෙනවානේ. ඒතර අනිත් අය කියන මේ බොහොම සිහි විකල් වෙලා මේ කෑ ගහන්නේ කියලා. නමුත් ඇත්ත වශයෙන් කියනවා නම් මෙයා මේ නිරයට යන්න ඉන්නේ මේ ගති නිමිති පහළ වෙන වෙලාව. ඒ ඒ වගේනේ අර කියනා මේ ඔව් එයාටත් මේ මල් මාලා එහෙම පේනවා කියන දිව්‍ය රත එහෙම පේනවා කියනවානේ. එයාටත් ඒ ගත නිමිති ඇහැට පේනවා. ඉතින් ඒ වගේ තමයි කනට ඇහෙනවා, නාසයට දැනෙනවා, දිවට රසයන් දැනෙනවා. ඒ ආදී වශයෙන් පහළ වෙනවා කියලා කියනවා. ඉතින් ඒ කෙසේ හෝ මේ අපි පූර්ව භවයෙන් මේ ලෝකේ ප්‍රතිසන්දිය ගත යම්කිසි කර්මයක් තියෙනවා නම් අන්නේ කුසල කර්මය අරමුණු කරගෙන පහළවන සිත් තමයි ద్వාර විමුක්ත සිත් කියලා හඳුන්වන්නේ. ඒ සිත් 19යි තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපි పూర్ව භවයේ ප්‍රතිසන්දිය ලබන්න උපනිශ්‍රේ වෙච්ච කර්මයක් තියෙනවානේ. අන්න ඒ කර්මුණු කරගෙන පහළ වෙන ප්‍රතිසන්දිසිත ద్వාර විමුක්තයි. ඒ කියන්නේ ඒක ద్వාර විමුක්තයි ඊළඟට චුතිසිත ඒකත් ద్వාර විමුක්තයි. ඊළඟට භවාංග සිත් පරපුර. මෙන්න මේ ආකාරයෙන් සිදුවන සිත් 19 තමයි ద్వාර විමුක්ත සිත් කියලා හඳුන්වන්නේ. එතන 19ක් කියලා කිව්වේ සෝමනස්ස සහගත වගේම එතන අපි අර ඉගෙනගෙන තියනවා නේද? අ හේතු ප්‍රතිසන්දි යුගලය කියලා සිත් දෙකක්. ඒ කියන්නේ කුසල විපාක උපේක්ඛා සහගත සම්පටිච්ඡනයයි අකුසල විපාක උපේක්ඛා සහගත සම්පටිච්ඡනයයි කියලා. අන්නේ සම්පටිච්ඡන සිත් දෙකයි ඊළඟට මහා කුසල් සිත් වශයෙන් අපේ විපාක හැටියට පහළ වෙන්නේ මහා විපාක සිත් 8යි. ඊළඟට මහග්ගත විපාක 9යි. අනේ දේවල් වලින් තමයි යම් භවයක ප්‍රතිසන්දිය ලබලා දෙන්න උපනිශ්‍රේ වෙන්නේ. ඒ ප්‍රතිසන්දිය ලබලා දෙන සිත් 19යි තියෙන්නේ. ඒ 19 තමයි අර සම්පටිච්චන සිත් දෙකයි ඊළඟට මහා විපාක සිත් 9යි මහග්ගත විපාක 9යි කියන සිත් 19. මෙන්න මේ සිත් 19 තමයි අපිට ద్వාර විමුක්ත සිත් වශයෙන් පහළ වෙන්නේ. ඒතර එක භවයක් තුල කෙනෙක්ට පහළ වෙන්නේ එක ප්‍රතිසන්ද සිතක් පමණයි. එතනින් පස්සේ ආය පහළ වෙන්නේ. චුතිසිත වශයෙන් පහළ වෙන්නේ එක අවස්ථාවක පමණයි. එහෙනම් නමුත් ප්‍රතිසන්ද සිත හටගෙන නිරුද්ධ වෙලා ගියාට පස්සේ ප්‍රතිසන්ද සිතෙන් ගත්ත අරමුණුම අරමුණු කරගෙන අපේ ජීවිතයේ වැඩිපුරම පහළ වෙන භවාංග සිත් පරපුර ඒ ආකාරයෙන් පහළවන ద్వාර විමුක්ත සිත් පරම්පරාවක්. ඒතර අපිට ඒක දැනෙන්නේ නැහැ. දැන් අපේ වෙන ආරම්මණයක් අපි ග්‍රහණය කරගන්න නැති හැම අවස්ථාවකම අපේ ජීවිතේ වැඩිපුරම පහළ වෙන්නේ මේ භවාංග සිත් පහළ වෙන්නේ. එතකොට නමුත් මේක විපාක සිතක් නිසා අපිට ඒකේ අරමුණු කුමක්ද කියලා වැටහෙන්නේ නැහැ. මොකද මේ විපාක සිත් කියන්නේ බොහොම සාන්තයි ඒවා. ඒතර අපේ මේ ප්‍රතිසන්දේ ලැබූ කර්මය මොකක්ද කියලා අපිට තේරෙන්නේ නැහැ. නමුත් ඒ සිත තමයි හැම වෙලෙම උපදින්නේ අප තුල. භවාංග සිත් වශයෙන්. නමුත් ඒක පිළිබඳ අපිට තරම් හැඟීමක් නැහැ. ඉතින් ඒ නිසා මේ ద్వාර විමුක්ත වශයෙන් පහළ වෙන්නේ පූර්ව භවයෙන් ගත්ත ආරම්මණයන් ඇසුරු කරගත්ත සිත් කියන එකයි මෙතන පැහැදිලි කරන්නේ. ඒව තමයි ద్వාර විමුක්ත සිත් කියලා කියන්නේ. ඊළඟට තවත් සිත් කොටාසයක් මේ තුළු ගන්නනවා ඒකද්වාරික සිත් කියලා. මෙතන ඒකද්වාරික සිත් කියලා කියන්නේ එක ద్వාරයකින් පැමිණෙන අරමුණු පමණක්ම ඇසුරු කරගෙන පහළවන සිත්. නිසා මේවට කියන ඒකද්වාරික සිත් කියලා. ඒතර ඒකද්වාරික වශයෙන් පහළවන සිත් තියෙනවා 36ක්. එතන ඒ සිත් 36 කියලා කියන්නේ අපි ඉගෙනගෙන තියෙනවා දිපංච විඥාන කියලා සිත් 10ක් ගැන. අන්නේ දිපංච විඥාන සිත් 10යි ඊළඟට අර්පණාජවන් 26යි. ඉතින් අර්පණාජවන් 26 කියලා කියනකොට දැන් මතක් වෙන්න ඕනනේ. ඒ කියන්නේ අර්පණාජවන් 26 කියලා කිව්වේ ඔව් මහග්ගත වශයෙන් තියෙන ජවන් සිත් 18යි ඊළඟට ලෝකෝත්තර වශයෙන් තියෙන ජවන් සිත් 8යි. මෙන්න මේ සිත් 26යි ඊළඟට අර දිපංච විඥාන වශයෙන් පහළ වෙච්ච විඥාන සිත් 10යි කියන මේ සිත් 36 ඒකද්වාරික සිත්. එතන මේවා ඒකද්වාරික කියලා කිව්වේ දැන් හිතන්න චක්කු විඥාන කියලා. ඒතර චක්කු විඥානය පහළ වෙන්නේ රූපාරම්මණයක් අරමුණු කරගෙන චක්කු ප්‍රසාදය තුල පමණයි. වෙන කොහෙවත් චක්කු විඥානය සිත පහළ වෙන්නේ නැහැ. පැහැදිලිනේ. ඒ කියන්නේ චක්කු විඥානය පහළ වෙන්නේ මේ රූපය අරමුණු කරගෙන චක්කු ප්‍රසාදය තුල පමණයි. චක්කුද්්වාරය තුල පමණයි චක්කු විඥානය පහළ වෙන්නේ. වෙන කොහෙවත් පහළ වෙන්නේ නැහැ. ඒ නිසා ඒක ඒකද්්වාරික සිතක්. සෝත විඥානයත් එහෙමනේ. දැන් සෝත විඥානය පහළ වෙන්නේ ශබ්දයක් අරමුණු කරගෙන සෝතද්්වාරයේ පමණයි. සෝතද්්වාරය තුල පමණයි පහළ වෙන්නේ. වෙන කොහෙවත් මේ සෝත විඥානසිත පහළ වෙන්නේ නැහැ. අන්න ඒ නිසා ඒක ඒකද්්වාරික සිතක්. ඒ වගේම මේ ගහන විඥානසිත, ජීවහා විඥානසිත, කාය විඥානසිත ඒකද්්වාරික සිත. මොකද චක්කු විඥානසිත සෝත විඥානය පහළ වෙන්නේ නැහැ. ගහන විඥානය පහළ වෙන්නෙත් නැහැ. જીවහා විඥානය පහළ වෙන්නෙත් නැහැ. කාය විඥානය පහළ වෙන්නෙත් නැහැ. අනේ නිසා තමයි මේවාට අපි ඒකද්වාරික සිත් කියලා කියන්නේ. ඊළඟට තියෙන මේ අර්පණාජවන් 26 ඒවත් පහළ වෙන්නේ එක ద్వාරයක් අරමුණු කරගෙන විතරයි. ඒ තමයි මනෝද්්වාරය අරමුණු කරගෙන විතරයි මේ සිත් පහළ වෙන්නේ. මේ චක්කුද්්වාරය තුලවත් සෝතද්්වාරය තුල, ගහනද්්වාරය තුල, ජීවහාද්්වාරය තුල, කායද්්වාරය තුල මේ සිත් පහළ වෙන්නේ නැහැ. අපේ හැම වෙලේම මතක තියාගන්න ඕන දැන් චක්කෝ ඇසුරු කරගෙන චක්ක ප්‍රසාදයේ ඇසුරු කරගෙන සිත් පරම්පරාවක් පහළ වුණාට මේ චක්කුද්්වාරය ඇසුරු කරගෙන පංචද්වාරක සිතක් හැටියට පහළ වෙනකොට එතන පහළ වෙන්නේ චක්කු විඥාන සිත විතරයි. ඒ හැරුණකොට අනිත් පහළ වෙන චක්ක විඥාන තුලින් අනතුරුව පහළ වෙන සම්පටිච්චන සම්තේරණ වොත්තපන ජවන තදාරම්මන කියන මේ සිත් ඔක්කොම පහළ වෙන්නේ මනෝද්වාරය ඇසුරු කරගෙන. අනේ නිසා තමයි මෙතන කියන්නේ අර දිපංච විඥාන සිත් 10 පමණයි ඒකද්වාරික සිත් වෙන්නේ ඊළඟට අර්පණා ජවන් 26 ඒව පහළ වෙන්නේ මනෝද්වාරය ඇසුරු කරගෙන. අන්න ඒ නිසා තමයි මේවට කියන්නේ ඒකද්වාරික සිත් කියලා සඳහන් කරන්නේ. ඊළඟට තියෙනවා සිත් කොටාසයක් පංචද්වාරික සිත් කියලා. අන්න මෙතන පංචද්වාරික සිත් නම් මේ ద్వාර පහම ඇසුරු කරගෙන පහළ වෙනවා. පංචද්වාරා වජ්ජන සිත් තියෙන්නේ තුනයි. ඒ කියන්නේ එතන හඳුන්වන්නේ පංචද්වාරා වජ්ජනයයි ඊළඟට සම්පටිච්ඡන සිත් දෙකයි. අපි අර මනෝධාතු ත්‍රිකය කියලා හඳුන්වන්නේ මේ සිත් තුන තමයි. එතන මේ මනෝ ධාතු ත්‍රිකයේ වශයෙන් හඳුන්වන මේ සිත් තුන පමණයි පංචද්වාරික සිත් වශයෙන් පහළ වෙන්නේ. එතන මේ සම්පටිච්ඡන සිත් දෙකයි ඊළඟට පංචද්වාරාවජ්ජනයයි ඇසුරු කරගෙන පහළ වෙන්නේ මේ පංචද්වාරයේම ඇසුරු කරනවා. ඒ නිසා තමයි මේවාට පංචද්වාරික සිත් කියන නාමය යොදලා තියෙන්නේ. ඊළඟට සිත් කොටාසයක් තියෙනවා චද්වාරික සිත් කියලා. ඔව් එතන චද්වාරික සිත් කියලා කියන්නේ ద్వාර 6ම ඇසුරු කරගෙන පහළවන සිත්. එතන මෙතන ద్వාර 6ම ඇසුරු කරගෙන පහළවන සිත් තියෙනවා කොම 31ක් තියෙනවා. එතන 31 කියලා ගණන් ගන්නේ දැන් සෝමේ සම්තීරණ සිත. සම්තීරණ සෝමනස්සහගත සම්තීරණ සිතයි ඊළඟට වොත්තපන හැටියට අපි හඳුන්වපු මනෝද්වාරයයි ඊළඟට කාමවචර ජවන් 29යි. අන්න ඒ 31 තමයි ద్వාර 6ම ඇසුරු කරගෙන පහළ වෙන්නේ. කියන්නේ මතකද දැන් සෝමනස් සහගත සම්තිරණයයි ඊළඟට ඒ කියන්නේ සම්තිරණ සිතයි. ඒ සම්තිරණ සිතත් මේ ద్వාර 6ම ඇසුරු කරගෙන පහළ වෙනවා. ඊළඟට තියෙන මේ මනෝද්වාරය කියන එකත් ద్వාර 6ම ඇසුරු කරගෙන පහළ වෙනවා. ඊළඟට කාමවචර ජවන් 29. ඒවත් චද්වාරයන්ම අරමුණු කරගෙන පහළ වෙනවා. අන්න ඒ නිසා එතන චද්වාරික වශයෙන් පහළ වෙන සිත් 31ක් තියෙනවා. ඊළඟට තියෙනවා මේ චද්වාරික ద్వාර විමුක්ත සිත් කියලා කොටාසයක්. මෙතන චද්වාරික ద్వාර විමුක්ත සිත් කියලා කියන්නේ මේ චද්වාරයෙන් අරමුණු කරගෙනත් ඊළඟට ద్వාර විමුක්ත අරමුණු ඇසුරු කරගෙනත් පහළවන සිත් කොටාසයක් තියෙනවා. ඒ කියන්නේ මෙතන හඳුන්වන්නේ එතන අර සන්තීරණ වශයෙන් පහළ වෙන සිත් දෙකයි ඊළඟට මහා විපාක 8යි. මෙන්න මේ 10 තමයි මෙතන හඳුන්වන්නේ චද්වාරික ద్వාර විමුක්ත සිත් කියන කොටාසයට. ඉතින් මෙන්න මේ ආකාරයට අපගේ సంతානය තුල පහළවන සිත් ద్వාරයන්ට අනුරූපීව සංග්‍රහ කරලා දක්වලා තියෙනවා. ඒ අනුව අපි මේ ඉගෙන ගත්තේ අපේ මේ ద్వාර හයක් අපිට තියෙනවා මේ ద్వාර හයෙන් තමයි අපි මේ ලෝකයේත් එක්ක සම්බන්ධ වෙන්නේ මේ අරමුණු ඇතුළට ඇතුළු කරගන්නේ එතකොට ඒ අනුසාරයෙන් අපේ මේ චක්කුද්්වාරය තුල පහළ වෙන්නේ කවර ආකාර සිත් කොටාසයක්ද? සෝතද්්වාරය තුල, ගහනද්්වාරය තුල, ජීවහාද්්වාරය තුල, මනෝද්්වාරය තුල ඊළඟට අපේ ඉගෙන ගත්තා මේ මේ ద్వාර විමුක්ත වශයෙන් පහළවන සිත් ඊළඟට ඒකද්වාරික වශයෙන් පහළවන සිත් ඊළඟට පංචද්වාරික වශයෙන් පහළවන සිත් චද්වාරික වශයෙන් පහළවන සිත් සහ ඊළඟට චද්වාරික ద్వාර විමුක්ත වශයෙන් පහළවන සිත් මොනවද කියන එක. ඉතින් මෙන්න මේ අවබෝධය ඇතුව අපි ඉදිරියට ගියොත් අපිට මේ චිත්ත වීති තේරුම් ගන්න බොහොම පහසුවක් වෙනවා. ඒතර මේ ලෝකයේත් එක්ක අපි ගත කරන ජීවිතයේ ස්වභාවය කවරාකාරය පැවැත්මකින් යුක්තයිද කියන එක අපිට වටහා ගන්නට ලැබෙනවා මේ ద్వාර ඇසුරු කරගෙන අපේ මේ කාරණාවන් තත්වාකාරයෙන් අවබෝධ කරන්නට මහන්සි ගැනීම තුල. ඉතින් ඊට වඩා අපිට අද සාකච්ඡා කරන්නට ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි ඉදිරි දිනේදී ටික සාකච්ඡා කරමු. ඉතින් මේ ඇති කරගත්ත ධර්ම අවබෝධඥානය අපි හැම දිනාටම මේ ජීවිතය යථා පැවැත්මත් ලෝකේ යථා පැවැත්මත් තත්වාකාරයෙන් අවබෝධ කරගෙන කිසිම ධර්මයක් දෘෂ්ටි වශයෙන් ග්‍රහණය කරගන්නේ නැතිව කිසිම වස්තුවක් උපාදානය කරගන්නේත් නැතිව ඒවත් එක ගැටෙන්නේත් නැතිව පවත්නා හේතුප්‍රත්‍ය සම්බන්ධය තත්වාකාරයෙන් අවබෝධ කරගෙන තමන් විසින් ප්‍රාර්ථනීය බෝධියකින් මගඵල නිවනින් සැනසෙල්ල පිණිසම උපනිශ්‍රේ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරගනිමු හැම දිනාටම තෙරුවන් සරණයි